නිසා අපි ප්‍රශ්නෙට පැටලෙනවා. නම් මෙන්න මේ ප්‍රශ්නේ අහන්නම්කෝ. ස්පර්ශය කියන්නේ මොකක්ද? ඇස රූප විඥාන එකතු වීම. මම ඔන්න මේ මේක හරිය අවධානයෙන් අහගෙන මට උත්තරයක් දෙන්න. දැන් ඔබට මාව පේනවනේ. ඔබට ඔබ සියලුම මාව පේනවා. ඔබට මාව පේන්නේ කොහමද? ඇසයි රූපයයි විඥානයයි එකතු වෙච්ච නිසානේ පේන්නේ. එතකොට මාව පේන පේනනහම ඒ විඥාණයට නාම රූපේ නටගත්තේ. ඒ නාම රූප කියන්නේ මම පාදක කරන හටගත්ත දේ. ඒතර ඒ විඥාණය කියන එක මේ මම පාදක කරන හටගත්ත දෙයත් එක්ක නේ තියෙන්නේ. ඒ දැකීම. ඊට පස්සේ ඔබට අපි හිතමු අර ගහ පේනවා. එහා පැත්තට. ඒ ගහ පේන්නේ ඇයි? ඇහැයි රූපයයි විඥානය එකතු වුනහමනේ ගහපේ. එතන විඥානයේදී නාම රූප තුල මගේ සිවුරක් තියනවාද එතන? කෑල්ලක්වත් සිවුරේ? නැත්නම් අනුමදස්සී කියන සේයාවක්වත්? ඒ විඥානේ දැකීමද නෑනේ? ඇයි එහෙම නැති වුනේ? මාවලකින්දී හටගත්ත විඥාණය ඒ නාම රූප එන්නේ හටගත්තේ ඇස රූප විඥාන එකතු වීම. ඒක නැති වෙලා වෙන නාම රූපයකින් නේද අර විඥාන හටගන්නේ. ඒකනේ අපි දැන් පිළිගන්න කාරණාව. ඊළඟට මේ ප්‍රශ්න. එතකොට දැන් මම දකිනකොට හටගත් විඥානයේ නාම රූපයෙන් හටාරන් නැති වෙලා අතන විඥානයේ නාම රූපයෙන් හටගත්තනේ. මම දකිනකොට හටගත්ත විඥානය නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද? බුදුරණවහන්සේගේ න්‍යාය එක්ක බලනකොට විඥානය නැති වෙන්නට නම් විඥානේ හේතු නැති යුතුයි නේද? හේතුව නැති වෙන්නේ නැතුව විඥාන තියෙනවද? يعني අපි කල්පනා කරන දෙයක් ඔස්සේ යන්න බෑ. මොකද උද්දරණස් ධර්මයේනේ හරිය. විඥාන ඇති වෙන්නේ කොහොමද තියෙන්නේ? හේතුව සංඛාර අවිද්‍යාවනේ. එහෙනම් මම දිහා බලලා අර පැත්ත බලනකොට අවිද්‍යාව දුරු වෙලා ෂණික නිවනකට ගිහිල්ලා ඔන්න දෘෂ්ටිය. මං කියපු දෙයක් පැහැදිලිවද? මම දිහා බලලා මං දිහා හටගත් දකිනකොට හටගත්ත විඥානීය ඒ නාම රූප නැතිවීම නැති වුණානේ. ඒකනේ වෙන විඥානයක් හටගත් අර පැත්ත දකිනකොට. විඥානයේ නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද? හේතු නැති වුණාමනේ. අවිද්‍යාව නැති වුණාමනේ. ඉතින් අපි එහි මෙහි බලනකොට අවිද්‍යාව ශනිකව නැති වෙනවා හැම වෙලෙම. නේ? ඒක හරිද වැරදිද? වැරදි. එහෙනම් අපි තේරුම් ගත්ත දේ නේද වැරද්ද? ස්පර්ශය කියන කාරණාව තේරුම් ගත්තත් අපේට තේරෙන කෝණයක් විතරයි. මොකද බුදුරණවහන්සේ ස්පර්ශය තේරුම් ගත්ත කෙනා කාට කවුරු කියලා කියන්නේ? ස්පර්ශය තේරෙන්නේ කාටද? සෝතාපන්න කෙනාට. පස්සේ ඥානං පස්ස සමුදය ඥානං පස්ස නිරෝධ ඥානං පස්ස නිරෝධායනි පටිපදාය ඥානං එයාට කියනවා මොකක් කියලාද? ධම්ම ඥානයට ආව දහමට බැසගත්තා සෝතාපන්න වුණා කියලා විග්‍රහ කරනවා. එහෙමනම් අපි තේරුම් ගත්ත ස්පර්ශයේ වැරදි එකක් විය යුතුමයි නේද? හරි එකක් නම් වෙන්න බෑනේ. මොකද සෝතාපන්න වීමද ඒක තේරෙන්නේ. එහෙනම් ස්පර්ශයේ තේරුම් ගත්තත් ඔය විදිහට බලනකොට අපි තේරුම් ගත්ත හැම එකක්ම වැරදි කියන ධර්මයේදී හම්බෙන්නට මම කියපු කාරණා තේරුණා නේද? දැන් ඒ ඒ ඒ මොකද ඒකට හේතුව බුදුරන් වහන්සේ ඇස රූප විඥාන එකද වීමේදී පෙන්වන්නේ මගේ ඇහැ රූපය විඥාන එකතු වීම නෙමෙයි. නාම රූප අවිද්‍යාවපත්ති කරගෙන හටගත්ත හැක. අපිට මේ ස්පර්ශي මෙතනයි එතනයි කියලා කනෝගන අපි මේ හැයි රූපය විඥාන එකතු වීම නිස්පර්ශ. අපට හම්බෙලා නෑ ඇසට ප්‍රත්‍ය මේ මේ නාම රූප කියලා. ඊළඟට අවිද්‍යාව කියලා. අපට මේ තියෙන හැක. තියෙන රූපයක්. අපි මේ ස්පර්ශ කියලා දාගත්තට තියෙන හැයි තියෙන රූපය විඥාන එකතු වීම ස්පර්ශ. අපි හිතන්නේ තියනවා කියලා. නමුත් අපේ වැඩපිළිවෙල තියෙන දෙයක් ඔස්සේ. එහෙම වුණොත් ක්ෂණික නිවනක් තියෙනවා. ඒ හේතු නිරෝධය වුණාම මේ ඵල නිරුද්ධ වෙන කවදාවත් ඵලයේ හේතු නිරුද්ධ නොවි නිරුද්ධ වෙනවද? ඵලයට හේතුවකින් හටගන්න හේතු නැති වුණාම ඵල නැති වෙනවා. එහෙනම් මේ හේතුව නිරුද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ නැතුව විඥාන නිරුද්ධ වෙනවද නැද්ද? අවිද්‍යාව නිරුද්ධ නොවි විඥාන නිරුද්ධ වන්නේ නැහැ. ඉතින් අපට අපි පැහැදිලිව දන්නවා නාම රූපෙන් හටගන්න. ඉතින් අර පැත්ත බලද්දී හටගත්ත නාම රූපය නම් හටගත්ත විඥානෙ මෙතන හටගත්ත කිසි දෙයක් තියනවද? නැහැ. නම් නිරුද්ධයි විඥානය. එහෙනම් අවිද්‍යාවත් නිරුද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ශනික නිවන ඒක වැරදීනේ. එහෙනම් අපි තේරුම් ගත්ත තැනදී ඔන්න ප්‍රායෝගිකවම පහර වැදින සක්කාය දිට්ඨියද නැද්ද? සක්කාය දිට්ඨිය. එහෙනම් ප්‍රායෝගික චේතනාවට පහර වෙනවා. අපිට දැන් හේතුව හම්බෙන්නේ හේතු විඳීම කියන්නේ විඳීමත් විඳීමට හේතුව. ওই දෙකම හම්බ වීමනේ හරියට හම්බුණා කියන්නේ. එහෙනම් අපිට හේතු ඵලය හේතුවත් ඵලයක් දෙකම හම්බෙන්න. එහෙනම් හේතු ඵලය දෙකම හම්බෙනකොට හේතුව ශ්‍රද්ධාවකින් ගත්ත දෙයක් වෙන්න බෑ. රුචියකින් ගත්ත දෙයක් වෙන්න බෑ. අනුසවයකින් ගත්ත දෙයක් වෙන්න බෑ. ආකාර පරිද්දකින් ගත්ත දෙයක් වෙන්න බෑ. දිටිනිච්ඡානක්කාන්තියකින් ගත්ත දෙයක් වෙන්න බෑ. ඔය පහ ඉක්මවපු දෙයක්. එහෙනම් ඒක හොඳට පිළිසිත හම්බ වෙන්නට ඕනේ. ශ්‍රද්ධාවකින්, රුචියකින්, අනුසවයකින්, ආකාර පරිද්දකකින් දිටිනිච්ඡානක්කාන්තියකින් වෙන්න බෑ. එහෙනම් ඒ වේදනාව හටගත් ස්පර්ශේ ඔය පහ ඉක්මවලා හම්බ වෙන්න ඕනේ. අපි ඔය පහට නිදාගන්න දෙන්නේ. අපි ওই පහට දාගත්තේ අපේ එහෙනම් ওই පහ තුළ තියෙන තව කෝණයක මිම්මන්නේ. තව කෝණයක මිම්මක් තියෙනවා. ඒතර බලන්න එහෙනම් මේ ධර්මය කියන්නේ අති ඕකයි ගැඹුර කියන්නේ. වෙන එකක් නෙවෙයි ගැඹුරු නේද ධර්මය. කොච්චර ගැඹුරුද? දැන් ඔය ඔය ගැඹුරු බවට චුල්ල පන්තකටත් ඔය ගැඹුරු බව හම්බ වෙනවා. චුල්ල පන්තකටත්. මෙලෝ හතරක් මත පිරින් නැති. එක දෙයකම හම්බෙන්නේ. අන්න ගැඹුරට යන්න ඕනේ. හැබැයි අර වචන ගොඩ කෙල්ලීම නෙමෙයි. එක දෙයක හරි ගැඹුර හම්බෙන්න. මේ අපි සාමාන්‍ය අපි කතාවට කියන්නේ කජු කනවා වගේ ලේසි වැඩක් නෙවෙයි. ඒකයි බුදුරන් වහන්සේ අර අස්රෝමයක් සීයට පළලා උදාහරණයක් දෙන්නේ බුදුරන් වහන්සේ කට කහනවට නෙමෙයි. ඒක අර්ථාන්විත උදාහරණයක්. අශ්‍රෝමයක් 100කට පල්ලා විදින උදාහරණයක්. අපි කොහෙන් හරි කරකිරා වෙනවා. අහුවෙලා සතුටු වෙනවා. අපි කෝණේ තෝරගත්තේ අපේ කෝණේ. අපට ප්‍රතිපදාව තුළින් සක්කාය දිට්ඨි දුරියව නෙමෙයි තමයි අර වචන ටික තේරුම් ගන්න. බුදුරණවහන්සේ වචන ටිකක් තේරුම් කරවලා දෙන්න නෙමෙයි බුදු උනේ. බුදු උනේ සසර දුකෙන් නිදහස් කරන අපි තුල සක්කාය දිට්ඨිය දුරු කරලා නිවන් මාර්ගයක් පෙන්වන්නේ. අර පංච උපාසස්කන්ධ වචන කටපාඩම් කරලා ඒක නිරවුල් කරලා පටිච්චසමුප්පාදේ මේක තේරුම් කරන්නේ නෙමෙයි. ඒක හම්බෙද්දී මේ ඇතුලෙන් ප්‍රායෝගික ප්‍රතිපන්නව මොකද දුරු වෙන්නව නැත්තේ? සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාව. මේක ඒ ඒ ඒ දීමේ හැකියාව අසහාය හැකියාව අද්විතීය හැකියාව අන්න ඒ ඒකත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේගේ අර ශ්‍රේෂ්ඨ මිනිස්යාගේ ගුණය නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අපි දකින්නේ ශ්‍රේෂ්ඨ මිනිස්යාගේ ගුණය. අනිත් අයට උදව් කරන ඊළඟට අසරණයන්ට උදව් කරන දුකෙන් නිදහස් වෙන මගක් වෙන්නපු ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් අපි දකින්නේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දකින්න මේ ධර්මයට ලඟන්නට ඕන. එතකම් බුදුරජාණන් වහන්සේ කවුද කියලා හම්බෙන්නේ. බුදුරන් වහන්සේ මේ ලෝකේ අනිත් අය ඉගැන්වුවා වගේ විශයක් ඉගැන්වෙන. ඒකයි වයසක කෙනාටත් මේක දකින්න පුළුවන්. අවුරුදු 7 දරුවනත් දකින්න පුළුවන්. හැමෝටම දකින්න පුළුවන්. මොකද විශයක් කටපාඩම් කිරීමක් නෙවෙයි. නිවන් මගකුයි පෙන්වා දුන්නේ. ඒ සඳහායි මේ ඔක්කොම දුන්නේ. හැබැයි අපට ඔය එකක් ඕව ඉගෙනගන්න නැතුව නිවන් මඟ හම්බෙන්නේ ගන්න ස්වාමීන් වහන්සේ මේ එක ප්‍රශ්නයක් මේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා ඉඳලා තියෙනවා කල්ජනී සූත්‍රයේ උපතීති රූපං කියලා තියෙන ස්වාමීන් වහන්සේ උන්ට වාසයෙන් දුන්නා නම් සමස්තවතයි කියලා එතකොට දැන් භවන ආනුවල සකස් වෙන රූපය පිළිබඳව කොහොමද ඒක බලන්න අපට ඉස්සෙල්ලාම ගලප ගන්න අපි ප්‍රායෝගිකව කලින් ඒක මොකද්ද කියන එකනේ හොයන්න තියෙන්නේ. දැන් අපි ප්‍රායෝගිකව පත්‍යුප්පන්නව ගැළපීම හම්බ වෙන චේතනාවටද ප්‍රඥාවටද? ප්‍රඥාවටනේ. පත්‍යුප්පන්නව ඒක හම්බෙන්නේ ප්‍රඥාවට. චේතනාවට හම්බ වෙනවන එක හරිද වැරදිද? වැරදීනේ නේ. දැන් අපේ චේතනාවට නෙමෙයි හොයන්න හදන්නේ. අපේ චේතනාවෙන් මේ හොයන්න හදන්නේ. එහෙනම් හරි දෙයක් හොයන්න බෑනේ කවදාවත්. වැරදි දෙයක්මනේ හම්බෙන්නේ. ප්‍රඥාවට හම්බ වෙනවා අපි යෝනිසමනසිකාරයක්නේ තියෙන්නේ ඕනේ. අපි අද ගොඩක් කරන්න හදන දේ තමයි මේක මොකද්ද කියලා දැන් දකින්න චේතනාවයි මොකද වෙනවා. චේතනාවෙන් අපි අපිට හිතෙන්නේ නැහැ චේතනාව කෙසෙල් අරටුවක් කියලා. අපි මොන විදිහකට ප්‍රායෝගිකව අපි මේ චේතනාව මේ හොයන්න ගියත් ඒක කෙසෙල් අරටුවක්මයි. එහෙනම් එකපාර ප්‍රඥාවෙන් හම්බෙන්නට ඕනේ. එහෙනම් ඒ කාරණාව තේරුම් ගන්න ඒ ධර්මයේ මුලමැද අග විස්තරي ඔක්කොම ඕනේ. බුදුරන් වහන්සේ කය වෙනස් වෙනවට නැත්තම් කය ගැන නෙමෙයි විග්‍රහ කරේ රුප්පණයටයි රූපය කියලා විග්‍රහ කරේ. අපට ඕකෙන් ගහුව ගත්ත ගමන් හම්බෙන්නේ රුප්පණයට වඩා අර කියලා දුන්න කරුණු පිටින් කියන එක විතරයි හම්බෙන්නේ. ඉතින් ඒකට වෙන ඉතින් ඉහා අර්ථයක් දෙන්න බෑ. ඒකයි මේක මේ බුදුරන් වහන්සේගේ අසාමාන්‍ය හැකියාව කියන්නේ. අපි තුන යම් දෙයක් වැඩෙන්නට ඕනේ ඒ වචනේ දුන්න අර්ථය ඒ විදිහට ගන්න. අපි තුල කොච්චර කියන්නේ අපි වෙන දැනක ඉඳලා අර අරකේ අර්ථයේ චේතනාවකින් කවදාවත් යන්න බෑ. මොකද ඒකේ අර්ථය ගැනීම සඳහා නෙමෙයි බුදුරන් වහන්සේක දුන්නේ. බුදුරන් වහන්සේක දුන්නේ නිවන් මඟ වැඩිම සඳහා. අපට අපි අපි බලන්නේ ඒකේ අර්ථය ගන්න හදන්නේ. නමුත් ඒ අර්ථය ගැනීමේදී නිවන් මඟ හම්බ වීමෙන් එහි අර්ථය හම්බ වෙනවා. එහෙම නැතුව ඒකේ අර්ථය විතරක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඇත්තටම අපි යම් කිසි වැඩපිළිවෙලක් එක්ක අපි ඉස්සරහට යනවා. ඊතරවන ප්‍රතිපදාව කියනකොට දැන් අපි <clears throat> සාමාන්‍යයෙන් හිතන්නකො අපි දුස්සීලව ඉඳලා සිල්වත් කියලා මේ කරගෙන ආ ප්‍රතිපදාවල අපි යම් වෙනසක් ආවනේ. අපිට යම් ආස්වාදයක් තියෙනවනේ. ඔය වගේ වෙනසක් නෙමෙයි ඊතර වීම කියන්නේ. ඒ ඊතර වීමේ වෙනස අසාමාන්‍ය චේතන විප්ලවයක්. ඒක වෙන වචනකින් දෙන්න බෑ. වෙන විග්‍රහයකින් දෙන්න බෑ. ඒක අපිට වෙන කෝණකින් ගන්න බෑ. ඒක අර අපිට දැන් අපි මේ මේ වෙනස් ඔක්කොම මට දෙයක් ඇති කරගන්න හම්බුනේ. සිල්වත් බව ඇති කරන් දුස්සීලෙන් අයින් වුණා. වික්ෂිප්ත බව සමාධිය අල්ලගෙන වික්ෂිප්ත බව නැති වුණා. ඒ මම දෙයක් අල්ලගෙන මේ වෙනස අතහැරීමෙන් අල්ල ගැනීමෙන් නෙවෙයි හම්බ වෙන්නේ. මේ වෙනස හම්බ වෙන්නේ ඒ කියන්නේ මෙතන වැරදි කියලාමනේ හම්බෙන්නේ. එතකොට මොකකටවත් ගිහිල්ලා නෙමෙයි හම්බෙන්නේ. ඒක අසාමාන්‍ය වෙනසක්. ස්පර්ශ නිරෝධය කියන්නේ. එතකොට නිවීමම සත්‍ය ඥානය හම්බ වීමනේ සෝතපන්න බව කියන්නේ. එතකොට අර සියල්ලක්ම ඉක්ම වීම. දැන් ඇතිනේ හොඳයි එහෙනම් අපි අවසන් කරමු. අද දවසේදී අපි බවුන්සිට අරණ තුල බුදුරන් වහන්සේ වෙන්නපු වැඩපිළිවෙල අපේ ජීවිතයට ගන්න අපි උත්සාහ වීම සඳහා ධර්මයේ ඉගෙන ගත්තා. රැස් කරගත්ත සියලු පින් පින් කැමති දෙවියෝ අනුමෝදන් විත්වා දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. මියගිය සියලු මළගිය ඇත්තන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ ඇත්තෝ සුඛී සුවපත් වෙත්වා. ඒ වගේම අපවත් යෝදාල කටුකුරුම්බේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ, දරණාගම කුසලධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු යතිවරුන්ට නිවී සැනසෙන්න පින් හේතු වේවා. මගේ ගුරු දේවයන් වහන්සේ, උපාධ්‍යයන් වහන්සේ ඇතුළු ඒ උත්තරමයන් නාගත් නිවිසනසියෙන් යුක්ත වේවා ඒ වගේම දියසෙන් පුරිමන ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ සාරිද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ධර්මයේ පෙන්වලා දෙන මහ යතිවරුන් සිල්මයන්තුන් ඇතුළු මේ සෑම සිල් දනාට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා රැස් කර ගන්නට දුන සියලු කුණ ධර්මයන් ධර්මයේ ශ්‍රවණය කර ඔබ සමටත් ඒ වගේම මේ ධර්මයේ සඳහා සතුටු වෙච්ච මේ අන් අයට බෙදා හැරපු සෑම සියලු දෙනාට උතුම් නිවනින් සැනසීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම මේ බුදුරන් වහන්සේගේ උතුම් බුද්ධහන භාවයෙන් ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ධම්මානුභාවයෙන් ආරි මහා සංඝරත්නයේ සංඝහන භාවයෙන් ඒ වගේම ජයශ්‍රී මා බෝධීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ, දලදා වහන්සේගේ අනුහසින්, ස්වර්ණමාලී සෑරජුන්ගේ අනුහසින් අප විසින් සිදු කරන මේ ධර්ම ප්‍රචාරක කටයුතු ආදී මේ සියලු දේවල් වල අනුහසින් ඒ සත්‍යානුභව බලයෙන් ශ්‍රී ලංකා ද්වීපයට සාමයේ සතුට උදා වී යම් සියලු දෙනාට සතුටින් ජීවත් වෙන්නට ඒ වගේම ධර්මයට යොමු වී දහමින් සැනසෙන්නට හේතු වාසනා වේවා සියලු දෙනාට